රූපයයි චන්දරාගයයි නාසයයි ගන්ධයයි චන්දරාගයයි දිවයි රසයයි චන්දරාගයයි කයයි පොට්ටබ්බයයි චන්දරාගයයි මනයි ධර්මයි චන්දරාගයයි කියන්නේ. චන්දරාගය කියන්නේ ඇහැ වලින් වැදගත්. ඔය දෙන්න දෙන්න ඉන්න හය දෙනා වැදගත් කරලා පස්සේ බාහ හයක් හැරිලා මම වගේ ලෝකේ කියන එකට හිතලා. ඔන්න ලෝකේ මම මගේ කිව්වේ ඒක. යම් තැනක මම ඇද්ද යම් තැනක මගේ කියන දෘෂ්ටියක්ද යම් තැනක ලෝකයේ කියන බඳ බඳුමක් ඇද්ද? ওই ටික තමයි ඔය බාහ හය දිනේ. ඔය බාහයෙන් යම් දවසක නික්මිලා ගියා. බාහයෙන් නික්නාට පස්සේ එතකොට නිබාහයි. වණින් නික්මුණා. ඉතින් ඇහැ දෙනකන් කන රූපේ තියෙනකන් අවදායි මැරිලා යන දවස වෙනකන් ඕකේ හපින්න වෙනවා. දානටි කරන්න බැදර රෑහකෝ. චන්දරාගේ හැමදේ රෑනාහ කරගන්න පුළුවන් නම් බාහනේ නික්මෙන්න පුළුවන්. ඇහැ තියනා රූප තියනා බාහනේ නික්මනවා. ඔයත් ඇහැ රූපයන් සාහත ගන්න යම් චන්දරාගයක් ඇද්ද? අන්න එක අවිද්‍යාවන්ත හතරන්න වදනගෙන ඒකේ ආදීනව දැකලා දැන් ඒකෙන් අතැරීමෙන් අදහසගෙන අතරිනලි මිදියාමි ලබන්නා වූ ආනෙන් නිකුණලන් චන්දරාගෙන් නිමීමේ ආත්මයේ ආශාන්ති දැනගෙන මේ ආකාරයෙන් සීකර කොටගත්තා මේකට කියන ආයත්තායක වාගයන් ගමනේ කරනවා. ඔන්නේ ටික කරනකොට මොකද වෙන්නේ? චන්දරාගෙන ඇති වාග නැහැන් කැපිලා. පෑන කැපුණා බාන ඉවරයි. නිදාපේට ඇහැක දිවනාසේ ශරීරයයි මම කියන දෙන සමරින් තියෙනවා. හලක් එක්ක සූප ශබ්ද ගන්ධනාලි ස්පර්ශ ධර්ම ලෝකේ කියලා පැත්තදී වෙනවා. කොචර තුනක් චන්දරාගය නැති බාහිර වෙලට එන ආවිත් තේමත් වෙලා නිබ්බාන වෙනවා. එහෙනම් අපිට හොලන්න තියෙන එකයි ඉතිරි ටික සිද්ධ වෙනකන් ඉන්න ඕන. බාහිර නික්ලාට වාසි. අපිට බලන් ඉන්න හොලයි ඉවරයි. හැබැයි හැදිනා රූප දිනවා, කන දිනවා හද ඇහෙනවා, දිව දිනවා රස දැනෙනවා, නාසය දිනවා ගඳ දිව දැනෙනවා, හය දිනවා අපහස දැනෙනවා, මන දිනවා, අරුමුණු වෙනවා දැනෙනවා. ඒ ටික ආවර බාහිර නිබ්බාන වෙලා ඉනවා. කවදාහරි ඉරම් පාරයි. හරකට යමක් ඇත්නම් විපර්ණාමයටපත් ආ වෙනසෙන නිසා ඒකාන්තිය තියෙන නිසා දානින් නික්මලා ඉන්න කෙනාට අන්නේ කෙලෙවිද දකින් ගහට යලි බාහයට අයිතිය බාහයෙන් එකතු කරමු ඇයි රූපයි කායි ශබ්දයි නාසය ගන්ධයි දිවයි කාය පොට්ටබ්බේ වලයි ධර්මයෙන් යමක් ඇද්ද ඔන්න හේතුඵලය හදන හේතුව ඉරලා විච නිසා ඵලය ඉවර අනිත් ඵලය විපර්ණාමයේ පස්සේ වැසිලා යම් දවසක මතුවට එපරි જાති හර ගන්න නැති නිසා ඔහුට ඒකාන්තියම මතු යති නිරෝධයි කියන જાති ටික ඉවිලා නැතිනම් ඉංගයි තියෙන්නේ මෙන්න අරිහත් උන්වහන්සේ පිනවා බානකම් ඒ වගේ පරිදින කමලා ඉනවා සමානයි කියනකොට. අපිට කරන් තියෙන එකයි බාහින් නික්මින එක විතරයි බ්‍රහ්මචර්යාව තුළින් අපිට ගන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපිට කරගන්න තියෙන්නේ. මෙන්න මේ එක ගත්ත දවසේ අපි දකිනවා ඇහැ තියෙනවා තමයි. කැඩනකම් බෙදනකම් වැල්ස එකක් තියෙයි. රූප වේනවා තමයි. ඇහැ තියෙනක රූප තියෙනකම් ආලෝකය සමග ඉතුරු වෙලා ඒ අපි වයින් අවල ප්‍රාප්තිය තියෙනක රූපේනේ. ඒකට මොනවා කරන්නේ? හැබැයි හරගත යමක් නිසා විද්‍යමාන ඵලයේ විපරණාමයට පත්ලා වැසීම උරුම කරමින් තිබෙන අටගත් දේවල් වල ස්වභාවය ඒක නිසා කවදාම යෝග විපරණාමයට පත්ලා වෙන දවසක් එනවා. ගොඩනගන් තිබිච්ච චන්දරාගේ ආකෙට නිසා බාලින් නිකුලා හිරුණා මින් මතුවට දෙවෙනි ඇහැ හදන්නේ නැහැ. මතු ඇහැ හදන්නේ නැහැ. මතු රූපේ සම්බන්ධයක් තෝරන්නේ නැහැ. මතු කන හදන්නේ නැහැ නේද? මතු ශබ්දාතක තියෙන සම්බන්ධය ඉවරයි. මතු නාසය හදන්නේ නැත්නම් ගාලියත් එක්ක තියෙන සම්බන්ධය ඉවරයි. මතු දිවක් හදන්නේ නැත්නම් රසයත් එක්ක සම්බන්ධය ඉවරයි. මතු අයක් හදන්නේ නැත්නම් පොට්ටබ්බියෝ එක්ක තියෙන සම්බන්ධය ඉවරයි. මතු මලාක දා නැත්නම් ධමයට තියෙන සම්බන්ධය ඉවරයි. ලෝකෙත් එක තියෙන සියලුම සම්බන්ධ කෙලවරයි. ලෝකත් එක්ක සම්බන්ධයි අන්දුකක් විඳගෙන හිටියද අසහනිය පතේ වී හිටියද ඒ සියලු දුක යාක සාධාරණ වෙලයි. සාධාරණ දුකේ නිදහස් කියනවා. එයින් පස්සේ අනාරියනවාගේ දුනවා බයෙන් පස්සේ මෙන්න මේක තමයි බුදුදහමේ බලාපොරොත්තු වෙන හරේ. මේ පිටසල මොන જાතිය දහම්පරේ ගියත් අසහනිය මිදෙන්න පුළුවන්කමක් නැහැ. අගුරු සුසුකන්ද ළඟ ළඟ හොයලා යනවා ආගේ. පැවැත්මේ දැනසම හොයාගෙන නෑ මුලා පුද්ගලයා වෙනවා නිකන්. දැන් මේක යථාර්ථය දැක්කනම් පැවැත්ම අමුරු දුක කරන්න බැරුවා වගේ පැවැත්ම අනිත්‍ය දුකයි අනත්තයි. කවදාවත් ඒ තත්ත්වේ වෙස් කරන්න පුළුවන් එකක් නෙවෙයි පැවැත්ම කියන්නේ. පැවැත්ම යම්තක එන්ටක නැද්ද? දුකට තිබ්බ හේතු ඉවර නිසා ආදාතම දුකේ නිදා. මෙන්න මේක තමයි. බුදුදහමේ බලාපොරොත්තු වෙන්න ඕනේ යථාර්ථය. එයා ඒක ලබා ගන්න මොකද කරන්න ඕනේ? පැවැත්මේ ආදීනව බලන්න ඒ චන්ද්‍රාගයෙන් නිදහස් වෙලා ඉඳන් කෙලවර කිරීමේ විඥානය සංසේ බලන්න. ඔය දෙක තේරුම් ගතට පස්සේ අපි දැක්ක දැන් විග්‍රහ කරලා පාළුවක් අහගතා වගේ විග්‍රහ කරලා දැන් ගත්තා. දැන් ඒක ධර්මයේ සාරාංශය ගන්නහම මොකද්ද වෙන්නේ? අන්න කාම බන්ධන අනාතයි, කාම බන්ධන නිරෝධ වෙත්වා. නිබ්බාන නාතයි, නිබ්බාන වෙත්වා. ඔන්න කර්මස්ථාන එහෙමත් ගතයි. එතකොට කාම බන්ධන අනාතයි, කාම බන්ධන නිරෝධ වෙත්වා, නිබ්බාන නාතයි, නිබ්බාන වෙත්වා. එහෙම ගන්න පුළුවන්. දේශ බන්ධන අනාතයි, දේශ බන්ධන නිරෝධ වේත්වා, නිබ්බානනාතයි, නිබ්බාන වේත්වා. මොහ බන්ධන අනාතයි, මොහ බන්ධන නිරෝධ වේත්වා, නිබ්බානනාතයි, නිබ්බාන වේත්වා. අනිකර්මතාණය පුරුණව. එහෙනම් ආග බන්ධන අනාතයි, ආග බන්ධන අනාතයි, ආග බන්ධන නිරෝධ වේත්වා, දේශ බන්ධන අනාතයි, දේශ බන්ධන නිරෝධ වේත්වා, මොහ බන්ධන අනාතයි, මොහ බන්ධන නිරෝධ වේත්වා. නිබ්බානනාතයි, නිබ්බාන වේත්වා, නිබ්බානනාතයි, නිබ්බාන වේත්වා, නිබ්බානනාතයි, නිබ්බාන වේත්වා. මේක අහකට ධර්මයේ ආරාන්තේ වරණ මලාවට මට මෙහා මෙහා ආවිල්ලා පුළුවන්. අදහස වෙනස් වෙන්නේ නැතුව කැටි කරලා ගතා නම් තරමත් අනේකයි. මේ රාග බන්ධන අනාතයි, රාග බන්ධන රෝරේට, නිබ්බාන අනාතයි, නිබ්බානේට එහෙම ගතේ. ඒකේ අදහස. දේශ බන්ධන අනාතයි, දේශ බන්ධන රෝරේට, නිබ්බාන අනාතයි, නිබ්බාන වේක. එහෙම ගන්නේ. මෝහ බන්ධන අනාතයි, මෝහ බන්ධන රෝරේට, නිබ්බාන අනාතයි, නිබ්බානේට කියලා මේ වචන තුන වාක්‍යය තුන තමයි ගතේ. කාල බන්ධනානාතයි කාල බන්ධන නිරෝධේතා ඒස බන්ධනානාතයි ඒස බන්ධන නිරෝධේතා මොහ බන්ධනානාතයි මොහ බන්ධන නිරෝධේතා නිබ්බානාතයි නිබ්බාන වේතා නිබ්බානාතයි නිබ්බාන වේතා නිබ්බානාතයි නිබ්බාන වේතා ඒවත් ගන්න ඕනේ දැන් ඉතින් මගෙන් කොලේ කියලා ඔකේ හතර ගන්න ඕනේ නැහැ උලත් ඒකත් එක දෙන්න ඕනේ මම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සාධර්ම ශ්‍රවණය හම්බ වුණා දොනේ මෙනෙහි කරලා තේරුම් ගත්තා පස්සේ ධර්මාදාය ප්‍රතිපත්ති වෙන කියලා මාර්ගඵල අවබෝධ කරගන්නවා ඔතෙන්දී ලැබෙන ධම්ම අවබෝධ දෙක ධාම හැපල්නවා සෝවාන් සෝවාන් ඵලයට පස්සේ ඔය ධම්ම අවබෝධ වෙනකොට ලැබිලා ඉවරයි ලැබුණා ඊට පස්සේ තියෙන්නේ ආමරාග පතිකරේ කෙලවර වෙනකම් හකුදාගම්මි අනාගාමීට පළද කියනකම් ඔය කර්මස්ථානේ වදාගෙන යනකොට එකින් එකට යරාබු දෙලා නිදහස වෙච්ච එකක් නිදහස් මානසික අපෙන් ප්‍රඥාම් පහළ වෙලා ගැඹුරු තීකරණ වලින් අරිහත්ත්වයටපත් වෙයි අදාහට අවශ්‍ය. ඔන් කර්මස්ථාන. ආයෙත් තව වරක් අහන්න ඕනේ. තරංග විසඳන්න දෙකුත් නැහැ. ඔය ටික තේරුම් ගත්තා නම් අරිහත්ත්වයටපත් වෙලා කෙරලෝක ගැලවර කරනකම්. ඔය අහකට වල ටිකත් ඇති. ඔය කර්මස්ථානේ ඇති. ඇයි ඉන්නේ නේ විකෘති ඔය බලලා ගත්තොත් ඔය පොරක් නැහැ. දොඩම් ගොඩාක් තියෙන ඔක්කොම එක හැරි බලන් දෙක එකක්වත් අහුවේ නෑ අද එක විතරයි. ඒක එකක් අල්ලගෙන හරියට ගත්තා නම් දෙවියන් පතුරාගෙන ගිලත් හැකි. ගොඩාක් අනිද ගොඩාක් අත් දෙකේ බැලුවට එහෙම වෙයි. එක වෙලා හිටියත් අහුවේ නෑ ඔක්කොම ඉස්සරහ ගිහිල්ලා අත් දෙක තුරට ඉරුයි. ඒක ගොඩාක් හොයන්න යන්න එපා. නිවන් දකින්න ගොඩාක් හිතන්න යන්නත් එපා. ඔය පොඩ්ඩේ කොහොමද කියනවා. පොඩ්ඩක් අතහැරලා. මුලහපත් මැදහපත් අඩහපත් අතසහට යන්නේ සැකේ සර්වාකාරයෙන් පරිපූර්ණ බුද්ධ දේශනා. බුදු දේශනා කියන්නේ යමකට කටයුතු කරනකොට නිවනින් ගැලව කරනවා නම් එහෙම ක්‍රමයක් නම් ඒක බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ රීවකේ දේශනා කරපේ කමන්නේ හොයන ගිය අපිට බුද්ධ දේශනා හොයන්නේ හොයන්න අමාරු. බුද්ධ දේශනාව හොයාගන්නේ කොහොමද? යම් ක්‍රමයක් කටයුතු කරනකොට ආරක්ෂය වෙන බව, ඒසක් සේවන බව, මොහක් සේවන බව වේලා නම් අන්න ඒවා බුද්ධ දේශනා කියලා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් ඒ ටික අනුගමනය කරනකොට අපිට තේරෙනවා මේක මේ අනුගමනය කරොත් නම් සාගතේ වෙනවා, දේසක් වෙනවා, මොහක් වෙනවා, මනසේ වේවා කියලා. විහාරෝ මේක බුදු දේශනාවක් අතවගත මිසක් අතෙල්ලිච්ච කෙනාට අත වෙන දේශනාව බුදු දේශනාව නෙමෙයි. ඔක තෝරා ගන්න ඕනේ. බුදු දේශනාව කියන්නේ එහෙමයි. අහවල් පොතේද තිබුණේ කොයි පොතේද තිබුණේ? ත්‍රිපිටකයයි සම්මත කරලා පොතේ තිබුණේ වෙන එකක්ද? එහෙම බුදු දේශනාව හොයන්න බෑ. Taman උනින් තෝරා ගන්න බුදු දේශනාව කොහොමද හොයන්නේ කියලා. උදාහරණයක් දේශනා කරනවා. තම Taman ගෝණි විමසලා බලන්න. ඒ කිව්ව මාගේ අරුකෝ සාදාසේ රේසක්සේ මොහක්සේ වෙන බව පේනවා. ඒ ක්‍රමයක් බව වැටෙනවා. මොනාද ඒක වැටෙනවා නම් සැප නැත්නම් ඒකාන්තයෙන් ඒක බුද්ධ දේශනාවක්. ඒක තමයි මගේ දේශනාව කියන්නේ. බුදුන් වහන්සේ දේශනා කළේ කොහොමද? යොතෙන් තෝරගන්න බුද්ධ දේශනාව. ඒක කර්මස්ථානේ අමුතු වෙන්න දෙයක් නැහැ. ගුරු ඇඟෝලේ අදින කප්පමක් එහෙම නෙමෙයි. ඕක සම්පූර්ණම තේරුම් ගන්න ධර්මය ඇහුවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. එතකොට යෝනිසෝ මාතිකාරින් ආත්මය නොනි තේරුම් ගත්තා. දැන් තියෙන ධර්ම ධර්ම ප්‍රතිපත්තිය වෙන පූර්ණ කරගන්න. මේක තමයි කණේ වලන්නේ. කාටත් ගැළපෙන කර්මස්ථාන. එක එක දවසින් දවසට එක එක විදිහේ ධම්මදාරම අපි වෙන කර්මස්ථාන වාක්‍ය ඉන්නවා. ඔකෝ වාක්‍ය කෙනෙක් හොයන්න ඕනෙත් නෑ. ඔය කත්තිය වන්නව සමහර තේින්න පටන් ගනි. මට ඉන්දින්ද ඇදීම් බැරීම් ඇලීම් බැලීම් මේ කෙනෙක් නිදාසේ ලකුණ මෙන්න මේ කර්මස්ථානේ වදින අනාදී වැඩි වැඩි වෙනවා. නිදාසේ බව තේරෙනවා. එහෙම තේරෙන නම් ඒ කර්මස්ථානේ ප්‍රදා කරගෙන තමන්ගේ ප්‍රදා කර්මස්ථානේ කරන්නවා ඒ. ඊට පස්සේ දින කර්මස්ථානේ හරි ඊළඟට එකක් ආවෝ. ආ මේක මට එකතරා නැහැ මිල ගන්න ඕනේ ඒකට හොඳ මේකට ඒක ගන්න. එහෙමකින් කර්මස්ථාන දින කරා කොහොමද එක එකනා බලන්න ඕනේ නැහැ. Tamanට ගැලපෙන්නේ Taman. ඔය අතරින් හොයලා. එක එකනාගේ දහස අනුව එකනේ වැඩින කර්මස්ථානේ තව කෙනෙකුට වැඩි. තව කෙනෙකුට වැඩි එක තව කෙනෙකුට වැඩි. එදා කියන එක කර්මස්ථාන වල වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ කතාවන් ගෙනපු ඉන්ද්‍රිය ආනත්‍ය කියලා විද්‍යානහාහි මේක දේශනා කරන හේතු. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය නානත්‍ය එක එකනා එක එක විදිහයි. දැන් කර්මස්ථානයේ එක්නාට විවිධාකාරින් අමාරයට හොඳට වැටෙනවා සමහර අය ඉතින් ඉතර වැටෙන්නේ වෙනෙහින් හොඳ වැටෙනවා මේ ආදි වෙන වෙන හේතු මොකද ඔන්න ඔය කියන්නේ ඉන්ද්‍රිය නානත්වේ දැන් ඒක සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවයක් නිසා ආතරන්නත් උසස් කරන වලියක් නෙමෙයි ඒක ආයතරින් අපි ඒ මාර්ගය හොයා ගන්න සද්ධාදී ඒක විරාණාදී ආනවා ඒක අවස්ථාවේ මිසුන්නාන්තිලා සද්ධා විමුක්ත ප්‍රඥා විමුක්ත ඉතින් ඔය ආදි වශයෙන් එකින් එක විග්‍රහ කරලා තියෙනවා මේ විමුක්තිය කරා යන අයගේ ක්‍රම. ඉතින් මේකේ කොහොමද හේතද කියලා බුදුරණවහන්සේ අහනකොට. ශ්‍රද්ධාව අනුගමනය කිරීමෙන් ශ්‍රද්ධාව තුළින් යන්න පුළුවන් කෙනාට ශ්‍රද්ධා විමුක්තිය ප්‍රදාන. අඥාවලින් අනුගමනය කළා ඒ මාර්ගය අනුගමනය කළා ඒකෙන් යන අවශ්‍ය කරලා පුළුවන් කෙනාට ඒක ප්‍රදාන. ඒව මිසක් ඕකේ අස්ලාන කරන එක. ඒ රෝගාට ඒවා. කියලා බුදුරණවහන්සේ දේශනා කරා. ඉතින් මේකෙන් වැඩි හොඳ එක මේකයි මේක පාරයි කියලා හැම වෙලේ කරන්න බෑ. එක එකනාගේ රිබෙනාව ගති ලක්ෂණ අනුව ඥාසාති අනුව එක එක ක්‍රමෙ තුලින් තම තමන්ට විමුක්ති මාර්ගයක් ලැබෙනවා. ඒ මාර්ගයේ ඔය ක්‍රමෙ තේරුම් අරගන්න ඕනේ. ඒක තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒක තමයි එක එක විදිහේ කර්මස්ථාන එක එක දවස්වල දෙන්නේ. ඒ ඒ අදහස් විනායර වැඩිපුර ගැලපෙන එක හම්බුනහම ඒ යට එක හම්බයි. ඔය කර්මස්ථානේ කාටවත් අයහපත් නෑ. ආපේ වත්නේදී වැඩිනවා. අතිවිශේෂ වැඩ එකක් හම්බුනහම ඒ තුලින් සමග වැඩි ප්‍රධාන කර්මස්ථානේ ඉරෙන්නේ ඉඳ ගන්නවා. එනිසා එක එක දවස්වල වෙන කර්මස්ථාන එක එක විලියයි. අවස්ථාන 30 ගාන ඉතින් එනවා ඉන්න එකට ධර්ම ආභෝධ වල හරි හරියට ශේෂ කරනවා කියලා දිනවා. ඉතින් අදාළ වැටේ හැටියට සැලපෙන එක තමන් ගන්න. ඔව් අරින්නලා චෝරා කියනවා. දැන් මේ වගේ තව ප්‍රශ්නයක් තියෙනවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. මෙතන හඳුන්වලා ලබන්නේ බාහිර ලෝක තුන පිළිබඳවද නැතොත් මේ බඹයා පමවන්නා වූ ශරීරය තුළ පවතින පංච උපාදානස්කන්ධයන්ගේ ලබන දැනීමද කියලා මේක අහනවා. දැන් මෙතන දකින්න මෙන්න මෙහෙම දෙයක්. පටිච්ච සමුපාදය හරියට හොරගතන. හේතු ධර්මයක් හා ඵල ධර්මයක් තියෙන බව ඊටලා දකිනවා. හේතු ධර්මයේ යම්සේද ඊට අනුකූලයි ඵල ධර්ම. මෙන්න මේ විදිහට හොරගන්න ඕනේ. ීමස්මින් සති ඉදං හොති. ීමස්ස උපාදා ඉදං උපපජ්ජ. ීමස්මින් අසති ඉදං නොහොති. ීමස්ස නිරෝධා ඉදං නිරුද්ධ. මේ පරිත්‍ථමපාරිය සාරාංශය. පරිධාවපාදී සියලුම කටයුතු කැටි කරගතාම ඔන්න ඔයකින් කියවුවා. මේ ඇති කල්හි මේ වේ. මේ උපන් කල්හි මේ උපදී. මේ නැති කල්හි මේ හොයි. මේ උදා නොවන කල්හි මේ උදා නොවේ. මෙන්න මුල වර්ණය. යමක් ඇති කල්හි යමක් වෙනවා. යමක් උපන් කල්හි යමක් උපදිනවා. යමක් නැති කල්හි යමක් නොවෙනවා. යමක් උදා නොවන කල්හි ඒ අනුව හදාගෙන යමක් කරන එක දා ඉන්නේ නැහැ. දැන් ඔය මූල ධර්මයට අනුකූලව අපි දකින්න ඕන. ජාතියට හේතු ඇති කල්හි ඒ හේතු කරනකොට ධාතියට හේතුව දා වෙනවා. අනේ මේ ඇති කල්හි මේ වෙයි. ඒ හේතුව මුල් කරගෙන. ඒ හේතුව ඵලයක් වශයෙන් උදා වෙනවා. ඊට පස්සේ එකෙන් තව එකක්. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන කියන මෙන්න මේ ටික. යන්ත්‍රයක් තියෙනවා. ඒකෙන් ලෝකයේ පැවැත්මට හරගන්නේ යමක් හට ගන්නවා. මූල ධර්මයේ හට ගන්න. මෙන්න හිතේ හට ගන්න හරිය. හිතේ හට ගන්න හරියක් නැත්නම් අනේ මේ උපකල්ලි මේ උපරි කියපු ඊළඟ කොටේ හට ගන්න විදිහක් නැහැ. එහෙනම් හිතේ හට ගන්නවා ඉතින්නම් අනුකූල දෙයක්. කාම ලෝක වලට අවශ්‍ය අධිලක්ෂණේ, රූප ලෝක වලට අවශ්‍ය අධිලක්ෂණේ, අරූප ලෝක වලට අවශ්‍ය අධිලක්ෂණේ මුලින් හිතේ පහළ වීමක් වෙනවා. මෙන්න මේකෙන් ඉනිහකට දෙන දැක්කොත්. අමහරා හිතනවා කාම ලෝකෙත් මේක රූප ලෝකෙත් මේක අරූප ලෝකෙත් මේක කියලා. මේ භාගයක් කියන්නේ කයි කියලා. භාගයක් කියන්නේ කයි කියලා නම් අපි ගන්නේ කිය අදහර ගත මේ කය තුල කියලා ගත්තා. කියලා ගත තුල කියලා ගත්තා. මේ මොළ ධර්මය. මූල හේතුව. මේ ඇති කල්ලි මේ වේ කිව්වේ. එතකොට කාම ලෝක රූප ලෝක අරූප ලෝක වල හේතුවෙන් කාම රාග රූප රාග අරූප රාග යන යමක් ඇද්ද? ඒ ඇති නිසා ඒව ඇසුරු කරන්න ගියහම අන්න කාම සංඛාර වල නැගෙනවා. රූප සංඛාර අරූප සංඛාර වල නැගෙනවා. අන්න මේ හරි කල්ලි මේ වුණා. එතකොට මේ උපන් කල්ලි මේ උපදී මොකද වන්නේ? හිතේ උපාදානයේ කාය යමක ආර්වස උපාදාන පත්‍යා භවෝගයේ යමක වෙනවා. අන්න භවේ උපන්. භවේ උපන්නට පස්සේ මොකද වෙන්නේ? භවපත්‍යා ජාති කියලා මේ උපන් කල්ලි මේ උපන්. ජාතිය උපදින. එහෙනම් අවිද්‍යාව නිසා මුල් කරගෙන සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව කියන ක්‍රියාවලියක් විලින් උපාදාන දෙක සිද්ධ වීමක් වෙනවා. මෙන්න හේතුව උපදින්න හේතුව. ලාභ. සකල ප්‍රයත්නද හේතුනේ යමක් මේ ලෝකේ ගොඩනගෙන ආ මූල ධර්මයක් වශයෙන්. කර්ම ශක්තියක් වශයෙන්. අන්න එක ගොඩනගෙන හේතුව වැඩ පිළිවෙල තමයි සංඛාර වැඩ පිළිවෙල තමයි කිව්වේ උපාදානයේ තියෙනවා. අනේ ඒක යම් කෙනෙක් තියෙනවා නම් උපාදාන සංඛාර වෙටි තියෙනවා නම් අවිද්‍යාව මුල් කරගෙන. මේ ඇති කල්ටි. මේ ඔය ටික දුණා හරියන්නේ නැහැ. ඔය හිතෙන් කයෙන් ඔතේ මේ කටයුතු කරනකොට ඔළුවේ මේක තියෙනවා. අන්න මොකද ගුණ නැගුණේ? සංඛාර ගොඩ නැගුණා. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප හලායතන ඒවා ස්පර්ශ වේදනා පන්නා උපාදාන කිතෙන් දෙනකොට. ගොඩ නැගෙන හේතු තියෙනවා. අවිද්‍යා මොකරේ හරකට ගැල්ල සම්බින්දනයක් නිසායි කොටස් වශයෙන් මේක ලගවත් ඔය ඔක්කොම හිතෙන්නේ කට. උපාදාන නිසා. ඔන්න ඔය ටික යන්තරේ තියෙනවා නම් හේතු තියෙනවා. ඒකේ කටයුතු කරන පුද්ගලයාට මොකද වෙන්නේ? අන්න අත ගන්නවා අසර පැවැත්මට හේතු වෙන කාම රූප අරූප සංකාර. මෙන්න මේ සංකාර ගොඩ නැගුණොත් මොකද වෙන්නේ? අනේ ඒකේ ඒ සංකාර ගොඩ නැගෙනකොට අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ඉපද වේදනා තණ්හා උපාදාන කියන ඒකට සම්පීඩනය වෙච්ච. පළගේ දෙන. ඒක දහම් කන්ටි ඔක්කොම එකට එනවා. එන්නේ මේ ටික ඇතින් සාම යම් කෙනෙක් නිරෝධන ඔක්කොම නිසා. අවිද්‍යාව නිරෝධන ඔක්කොම නිසා. ඔයෙන් ඕකයි කරන නිසා. ඔහුට වෙලෙ නැගිනවා. මතු ගැට්මට හිටින්නා වූ භවය ගොඩ නගන්නා වූ පිළිගන්නේ. භවයේ හිටින සංකාර ගොඩ නැගෙයි. මෙන්න මේ ඇතිකල්ලි මේ වෙයි. ඒක වුණාම මොකද වෙන්නේ? ඒ ඒ දැන භවයක් හට ගැනීමට අවශ්‍ය කරන මූලධර්ම පද්ධතිය හද ගන්නවා. ඒක කාම භවයකට, ඒක රූප භවයකට, ඒක අරූප භවයකට. කාම භවයක් නම් කාම භවයට හයිදි ඊට අනුකූල වන්නා ජාතිය උපාදාන දෙහිතුන ඊට අවශ්‍ය බව. ඒක මිනිස් භවක, එහෙනම් දේව භව, ඒක බ්‍රහ්ම භව, එහෙම නැත්නම් කාමනා මිනිස් බව, දේව බව, එක දිවිසන් බව, අපාගත බව, ප්‍රේත බව, නොහයි බව කියනවා. අනේ මේ උපන් කාලේ. මේ උපදී. අවපත්‍යලාතිය කාම ලෝකේ කාම දාතියලදී මිනිස් කාමී මිනිසයි. හරක් කාමී හරක් හරි, බලු කාමී බලු හරි. ඒක තමයි කාම ලෝකේ ඒ කාම ජාතිය උපදිනවා. දැන් ඒකට මෙතන වෙනස කොච්චර තියෙනවද? මේ ගතයි හිතයි කියන මේ දෙක තුල ගොඩනගෙන එකලා ක්‍රියාදාමය තුලින්. තත්ත්වෙන එකා තත්ත්වය තමයි මූල අවස්ථාව. ඒ අවස්ථාවේ ස්වභාවයෙන් ඒක පූර්ණ වුණා වූ යතිය පහල කරලා දෙන දෙවෙනි අවස්ථාවේ කාම යති රූප යති අරූප යති කියවත් කාම ලෝක රූප ලෝක අරූප ලෝක කිය ගැළපෙන සුසු තැන්වල ලෝක තුන පහල වෙනවා. ඒ පහල වෙන ලෝක නැති නම් නැත්නම් පච්චහ පාඩිලා කියක් නැහැ. දැන් ලෝක පහල වෙන මූල ධර්මයක් තියෙනවා. මූල ධර්මය නිසා ලෝක පහල වෙනවා. පහල වෙන ලෝකේ දැකේ නැත්නම් මූල ධර්මේ විතරක් පින කෙනා හිතනවා. මේ බඹිත් තුල ළමයි නැහැ බබයා තියෙන කයි තුල ළමයි මේ ඔක්කොම ලෝකෙක තියෙන කියලා. එහෙම අදා කරගන්න. එහෙම අදහ කරගත්තොත් ඒක වරදියි. හැබැයි යම් කිසි දෙයක් එළව කරනවා. අත්‍යව ගමන. කොට තියෙන්නේ මුල. එයා මුල තියෙන්නේ මේ ගතයි හිතයි කියන මේ ටික යන්තනකද? මෙතනදී තමයි හේතු සමය කරන්නේ. හේතුව ගතයි තුන නැගෙනවා. කලේ ලෝකේ වශයෙන් නැගෙනවා. මේ ලෝකේ නෑ. අරකන මතු මතු දේවල් ලෝකේ හත ගන්න හේතුව ගතයි තුන නැගෙන නිසා. ඒ ගත හිත වලින් එක හරි කරගත්තොත් බම්බියක් පවනවා නාමයේ ශාරීරිය තුලින් දුක දකින්න දුකට හේතුව දකින්න දුක නිරෝධය දකින්න මාර්ගය දකින්න. චතුරාර්ය සත්‍ය දැකලා කෙලවර කරගන්න මෙතනින් කරගන්න. හැබැයි මෙතනින් කෙලවර කරගුවාම මූලාර්මයේ කෙබුල කැපුවා මෙතනින් අග පහළ වෙන්නේ හේතු නැතිනම් ලෝකේ නිදහස් වෙනවා. ලෝකේ නැතිනම් ගතොත් එහෙම මුලකටපත් වෙනවා. ඒ නිසා වෙලක්යි අපායන් මේක දිව්‍ය ලෝකේ මේක පෙරේත ලෝකෙත් මේක. ඉතින් කොහොම කියනනම් භෞතිකවාදී අදහසට වහිනවා. බලාපළව අපාය බලන්න නම් ගිහිල්ලා තොට්ටඟට පලයල්ලකො. ඉතින් අර බාලවාසි බලාපළව පෙරේත ලෝකේ පෙරේත වෙන්නේ නැහැ. මිනිස් පෙරේත වෙන කියලා. අර කුණුවාකි කායන කොළ බෙදලා හිටන් පෙරේත හැදිලා. කුණුවාගේ බංගලාව ඉන්න ළමයි පිලා කුමාරයෝ හැදිලා. යාන වාහනවල නේද ඉලියෝ පේන. දැන් මේ જાතිය 아무තු වනා හදන ලෝකයක් තියෙන. තමත හැරපෙන හරියම් භෞතිකවාදී දෙයක් අල්ලගෙන බුදුදා බුද්ධ බුදුදහම තුල නොපෙනෙන ගැඹුරු ලෝක සත්‍ය මේ හැරපෙන කටයෙන් හරියින් නිගමනය කරන්න යනවා. එතන වෙන්නේ මුලාව. ඉතින් එහෙම මුලාවටපත් වෙන්නේ නැතු එරාපේට එන්න ඕනේ. තවත් ප්‍රඥා තියෙනවා දස අකුසල ධර්මයන් පිළිබඳව අර්ථ නිරුක්ති සහිතව පැහැදිලිමක් ඉල්ලා තියෙනවා. කුසල සහ අකුසල කියන වචන දෙක අපි තෝරා ගන්න ඕනේ. කූ කියන වචනේ හැමෙලෙම වෙන්නන්නේ පහත් බවට ඇද දමන. නුවණින් ඈත් කරන ධර්ම වලට කියනවා කූ දහම්. කූ කියන වචනේ පෙන්නන්නේ ඒකයි. තුච්චයි නිඳිතයි කියන අර්ථය තමයි පද දෙන්නේ කූ කියන වචනේ. ඒක සලාරණ රත්නය කියනවා වූ ඒවා පහත් කරන සලාහරණ යමකින්ද ඒවා රකින්න කුසල ඒවා සලාහරින්නේ නැද්ද යම් ධර්මයක් ඇසුරු කරනකොට ඒවට කියනවා අකුසල කුසලන්නේ නැති ඒක කූ කියන පහත් දේවල් ආයුධයක කියනවා නම් රාග ද්වේෂ මෝහ කියන මේවා කූ කියන පොතේ වැටෙනවා ලේහෙන් ලෝභ දේශ මොහ සුදවලා යනකොට ලෝභ වෙනකොට රාගත් ඇතුළේ රාගෙත් ඇතුළේ යනවා ඉස්සලා අතපෙන් ලෝභය. සුද්ධ වෙන්න සුද්ධ වෙන්න කාම රාග පරිහාරි ඒවත් අත්හැරලා යනවා. ලෝකේ යම්තයක් හොරයි කියලා නිගමනය කරනකම් අපි පහත යන හොඳයි කියලා නිගමනය කරනවා. මොකක් නිසා එහෙම කියන්නේ? ලෝකයා යමක් යතර කරනා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඔකේ පිටසෙන් ලෝකයක්. යමක් අනිත්‍යයි යමක් දුක්ඛයි යමක් අනාත්තයි. උසස් පාඩු දාන්න පුළුවන් පහත් පාඩු දාන්න පුළුවන්. අන්න අපිට නිගමනය කරලා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ යාකැටන උසස් බවට දාන්න බෑ. ඒවා පහ දහම හැටියට ගමනය කරනවා. නෑ අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති යමක් ගැන කියනවා නම් ඒ ළමයි සාන්තෝ ප්‍රණිත වූ ඉවන. ආගසේ රේසසේ මොහාසේ. අන්න එහෙනම් ඒක අපි ඒක දාන්න බෑ. අර කු කියන පහත් කොටස. පහත් වෙන්න ඕනේ ඉතින්. අන්නේ නිවනට පත් වීම සඳහා ඒකට බාධා කරනවා. පහත් බව සලහන්න මාගේ වැඩින්න බාධා කරනවා. කාරණා 10 තියෙනවා. ඒ 10 කියනවා දස අකුසල. අන්න අපි කාරණා 10. ප්‍රාණඝාත අදත්තාදාන කාම විද්‍යාදාන. මුසාවාද විසුනාවාද පරුසාවාද සම්පප්පලාව. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිටිකේ කියෝ 10යි. මෙන්න මේක තමයි දස අකුසල කියන්නේ. ඒව අසුරු කරන ආකාරය. සාන්තව ප්‍රණීතව නිවනට පත්වෙ බෑ. හැබැයි ඒ කියන්නේ සියල්ල සර්ව ප්‍රකාරයෙන් සියලු ආකාරයෙන් හා කරලා නිවනපතිම ආරම්භ කරන්න කිව්වට ඇරෙයි. අර සම්පූර්ණ නිවන කියන්නේ අරිහත්ත්වය. සාමුලින්ම 10 සාමුලින්ම ඉවත් වෙනවා 17. ක්‍රමක්‍රමයෙන් කොටසෙන් කොටස කොටසෙන් කොටස බලලා බලලා අඩුවිලා අඩුවිලා යනකොට අනුපිළිනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ඵලයන්ටපත් වෙනවා. කර සම්පූර්ණ කියලා වෙච්ච දාට අය හදේ නැවටි සතරපත් වෙලා කුසලේ පූර්ණයි. අකුසලේ සම්පූර්ණ කියලා වටනවා. එයාට කියනවා පුණ්‍ය පාප පහී. පීපාව දෙකම පහ කළා කියලා අයත් උනහා. අන්තිම සුද්ධ වෙච්ච අවස්ථාව. අන්නේ අන්තිම සුද්ධත්වයේ කියන අයහතේටපත් වෙනවා. යම් කෙනෙක් ක්‍රමක්‍රමයෙන් ගෙවා දැමීවි. යථා බෝලින් ගෙවා හරින. මෙන්න මේ කාරණා 10 තියෙන අකුසල 10 ප්‍රහාණය ප්‍රහීන කරනවා. මේකෙන් ප්‍රාණඝාත කියන වචනේ ගත්තාම සතු මැරීම විතරක් නෙවෙයි ප්‍රාණඝාත කියන්නේ. සතු මැරීමෙන් වලකින එක විතර නෙවෙයි ප්‍රාණඝාතය වැළපුණා කියන්නේ. දහනේය නඝාතේ. කාරණා දෙකක් එක කිව්වා. නහනීය නඝාතේ. බලන්න එපා ඝාතනය කරන්න එපා. මේ රාණ ඝාතයෙන් වලකිනකොට ඝාතනය කිරීමේ අග්‍රප්‍රේ තමයි මරණය. හනීය කිව්වේ ඒකයි. එතක මොකද කරන්නේ? හිත ඝාතනය කරනවා, කාය ඝාතනය කරනවා, වචන ඝාතනය කරනවා. අපි චරිත ඝාතනය කියලා තදින් නැති. කෙනෙක්ගේ චරිත ඝාතනය කරනවා නම් ඒක ප්‍රාණ ඝාතය තමයි. එයා තමගේ දලමුරු දලුලාගේ බහතබ පාපේ රජ්ජාතු බියතු දයාවට පෙන්නේ තීලවානුභූතින් කියන හිතංකපාවෙන් වාසය කරගෙන තව හිතඝාතනයත් ඉවරයි, කායඝාතනයත් ඉවරයි, වචනඝාතනයත් ඉවරයි, සීල ජයත ගාතන ඉවරයි. එන අරිහතුන් වහන්සේ කාර්යවා චරිත ඝාතන කරන්නේ. අන්තිමව සුදනිදා. ඊට එහා ඉන්න පුදුලා මම නම් උඹලට හැල්ලක් අක්කන්නේ. සංකලකක් අරුදුරන්නේ නැහැ අනුගේ චරිත ඝාතන කරන්න පුළුවන්. කායඝාතය ඉවරනේ. කාගේ හරි ගුණම කරනවා නම්, මුල කියනකට කැමති නැත්නම්, අගුණ කියනවා නම්, ඒ අංගත කරනවා නම් මේ සියල්ලම කායඝාත කියන එකයි තියෙන්නේ. චරිත ඝාතනට හැකි. දුචරිත මුදලෙගේ චරිත ඝාතනය කියලා දුචරිත මුදලෙක් කරනවා නම් ඔහු ජීවිතේට හේක් නැති වෙන තරම් ප්‍රාණඝාතය කරන කෙනා. ප්‍රාණඝාතයෙන් සම්පූර්ණ වැකිච්ච කෙනා චරිත ඝාතනය සම්පූර්ණ වරක්ක කෙනෙක් වෙනවා. අනුගේ චරිත ඝාතනය කරන්නේ. දානු කම්පාවෙන් යුක්තව සියලු ආනුභූතයන් කියලා හිතන් කම්පාවෙන් වාසය කරන පිට කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඒ තත්ත්වයට පතින්නේ අරිහතයටපත් වීම. ඉතින් අපි ක්‍රමක්‍රමී එකින් එක එකින් එක මැරීම සහ ඝාතනය කියන එක එකින් එක ආදීව දැක දැක එරාපොදිය වාගෙන ඇයින තත්ත්වෙටපත් වෙන කටයුතු කරගන්න ඕනේ. අත් අරිනවා කියන එක වදා. එරාපොදිය අත් ඇරෙනවා කියන එක සීලය. සීලයයි වදා කවර ගන්නවා. යම් සමාදාන තවත. සංවරක් හිර සීලම්. වදර වෙන්න පුදෙලා ජීවිත හේතුවකට අරන් සතුමන්නේ නැහැ කාටවත් ඉංග්‍රීසි දාගන්නේ නැහැ කියලා මෙහෙම ඉන්න පුළුවන්. ඒක වදා. යථාපොරිය ඇති කෙනා. යථාපොරිය තුලින් ගමනේ බහිනවා. රාගාපේ අත්වින්සාව හරයක් නෙවෙයි. අපරාධ. Tamanටම වැටහිලා. ඒ හේතුවෙන් නොකර ඉන්න. වෙන කිසිම ලාභයක් ඊට ප්‍රහසාව බලගෙන ඉන්නේ. ඒක අපරාධයක් නිසා. ඒක නොකටහිටක් නිසා. අවැඩක් නිසා. ඒ නිසා කර ඉනවා නම් යථාර්ථය දැකලා. ඒක යථාර්ථය දැකීමෙන් සිද්ධ වෙනවා කියන්නේ ගන් සිද්ධ වෙන්නේ. යථාර්ථය නොදැක කෙනෙකුට ඉන්න පුළුවන් සමාදන් වෙලා. සමාදන් වෙලා ඉන්න කෙනා මහරහතන් වහන්සේ වගේ සමාදන් වෙනවා කියලා අසුර දිලා සමාදන් වෙනවා. තිසාරකින්. හැබැයි ඒක පතේලා ඇරාවෝදී. හැබැයි අනුකූලව උන්වහන්සේ මෙහෙම කියනවා අපි මෙහෙම ඉමු කියලා. අදිස්ථාන කරගෙන ඒ කාලේ එහෙම ඉන්නවා. ඒක කියන සමාදානය. ඒක වතක්. වර දෙව්ලෝකේ ඉනිමගා කියලා බිනනවා. සුගතිය පතන්න හේතු වෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව ලබා ගන්න නිවන්ට හේතු වෙනවා. ඒකේ තියෙන වෙනස ඕකයි. සංගරතේන සීලය. සංවරත්තේ පිළිංගුව. සං කියන්නේ ලෝකේ. තව විදිහකින් කියනවා. පැවැත්ම. වරණවා කියලා කියන්නේ පැවැත්ම කෙලවර කරනවා. පැවැත්ම කෙලවර කිරීමට යම්කිසි දෙයක් හේතු වෙනවා නම් අන්න ඒක කියනවා සීලය. මේ සීලේ මාත්‍රයක් හරි වෙච්ච කෙනාට සමාධියත් වැඩෙනවා ප්‍රඥාවත් වැඩෙනවා. ආර්ය මාර්ගය වැඩෙනවා නිවන් මාර්ගය වැඩිලා නිවන් කරා යනවා. වතරර වෙන්න ඉන්න පුළුවන් වුණා මුළු ජීවිත කාලේ. හැබැයි අර ප්‍රඥාව විදර්ශනාත්මක වඩලා විදර්ශනා භාවනාවකින් පූර්ණ කරනකොට එහෙම. යාට දෙලෝට යන්න පුළුවන්. සුභජීවක වෙන්න පුළුවන්. නිවන් නැහැ. උපසම්පදා ආගුණාමල උපසම්පදා වරකට ඉන්න පුළුවන් මුළු ජීවිත කාලේ. හැබැයි විදර්ශනා භාවනාවට ප්‍රඥාව දිනුකුලි නැත්නම් උන්වහන්සේ කවදා හරි මෙහෙන් අපවත් වෙලා හිටන් ගිහිලා ආදී කරලා ගිහිලා ඉතින් උපදී දෙලෝ එක්තරා වික්ෂුණහන්සේ නම දේවනාරාමි පාඩක් වෙ ඉඳගෙන ඉන්නකොට උන්වහන්සේ දන්නේ නැහැ එතන උන්වහන්සේ සල්විය කළා. සල්විය කළා ඉතින් උන්වහන්සේ ගිහිල්ලා බෙදලා දාන්නේ දෙව්ලෝ. ඉඳගත හැටිම ඉනවා එළියක්. අපේ කතාවක එදී. දෙවඟන පිළිලා කැවිලා ඉඳලා එක එක ගිහින් කතා කරනවා. මොකද නිදාගෙන ඉන්නේ. ඔබ මෙහෙනේ ඉන්නේ. මේ අසංගර පිටසක් හේතරා ළමයට ගෑනු ටිකක් ඇවිල්ලා මුට දෙරේ නැහැ මේ විසුණුනාත් ඇවිල්ලා හැදගෙන හැටි ඒ පැත්තට ගාගෙන මහසේ ඉක්මල් දැන් හෙන්න. ඇතරින්ද? කොහෙද ඉන්නේ? මේ හේතනාරාමේ නෙමෙයි. ඉන්න වයිවිට වැඩි. ඔයතේ බලකොට මෙහෙනේ හේතනාරාමේ ඉන්නේ. බලන්න ඇත්තට අලවන කරනකොට කන්නාඩියක් මාලා ඇලුවලු ඉස්සරහ. මොකද? බලව ඉස්සරහ පිට හැදගත්තා. මොකද මේ ඉලා තියෙන එක වරිට බලනකොට එතකොට දැකේ නේද ලෝකයක්. මොකද උනේ මට? පොතිය මං එහි බැලලා මෙහි ඉඳිලා. වාහනේ ඔකට මෙහෙ උපදින්න. මට වෙච්ච දෙයක් ඇති කියලා එළේ ඇවිත් බුදුරන් වහන්සේ ඉදිරියේ පිළිසිකලු දෙවිවෙන. මොන කරන්නේ? වරයාගෙන හිට තමයි හම්බුනේ උතර. මොන කරන්නේ? ඉතින් ආවා කියලා. මෙහි ඉඳිලා ඉවරයි. අනේ මට විතරක් කකේ දුහන් දෙවිලෝ නිමරක් වයි කිව්වේ. නිදාගෙන විද්‍යාව දෙවිලෝ උපදිනවා කිව්වේ ඒක. අර සීලේ වල තිබුණා ප්‍රඥාවකින් සීලේ නිකලා තිබුණා. දෙව්ලාති වෙර කරලා බහුලාති වෙර කරලා එතන පිරිනම් පාලා තියෙනවා. එහෙනම් ජේතවනාරාම පඩියෝලියේ පිරිනම් පානවා මිස ඔයගොල්ලෝ තෝරින්නේ නැහැ. අන්න වසවිත හැගෙන ඉවහා විතරය. ඉතින් අපි දකින්න ඕනේ වර සීලයේ ඉනවල සීලයේ සමාධි ප්‍රඥා දෙක මුල. පාදක වෙනවා. ඒක දකින්න ඕනේ. ඉතින් අපි ඔක ගහගන්න ඕනේ විදියට දස අකුසලයේ මුල් කරගෙන එකක් විභාගය. ප්‍රාණඝාතයෙන් වෙනවා කිව්වම අපි දකින්න ඕනේ වේගෙන ක්‍රම. එකක් තමයි ප්‍රඥාව තුලින් සීලේ නැగిලා සීලේ තුලින් ඔව් ප්‍රාණඝාතයේ හේතු වෙන කාරණාවලින් දුෂිතාවෙන් ඉවත් කිරීම. ඒක ධර්මතාවයේ සිද්ධ වෙන දෙයක්. අන්න ඒක සීලේ. එතකන් ඔහු වතක් රැකගෙන ඉන්නවා අදිස්ථාන කරගෙන මම මේ බඳු වැඩි වැඩ කරන්නේ නැහැ. රත හිංසා කරන්නේ නැහැ. කෙනෙක්ගේ හිත පිරවන්නේ කෙනෙක්ගේ වදනේ ධාරණය කරන්නේ කෙනෙක්ගේ චෛත්‍ය ඝාතන කරන්නේ එහෙම වැරදි වැඩ මම කරන්නේ නැහැ කියලා. ඒක හොඳ වැඩ නෙමෙයි කියලා. ඒව වතක් වශයෙන් දැකගෙන ඉන්න බුද්ධිලා ඒ සීමාවෙන් ඉන්නේ නැතු. මේ පැවැත්ම අනිත්‍ය නම් දුක නම් අනාත්ම. එම ලෝකයේ අතුල. මම මොනවා ලබා ගන්නද මේ අසාධාරණ කරන්නේ? මොනවා ලබා ගන්නද මම ප්‍රාණඝාත කරන්නේ? අත්හිංස කරන්නේ. හරයක් නැති ලෝකේ මට ඕවා කරන්න කිසිම උනාවක් නැහැ. ඒවා කරලා ලබා ගන්න දෙයක් මේ ලෝකේ නැහැ කියලා මට යථාර්ථයේ වැටුණා කියලා දැන් තවන. අන්‍යයන්ට ලැබෙනවා ප්‍රාණඝාතයෙන් වෙන වෙන ප්‍රාණඝාත චේතනාව සාධාරණව කෙලවර කර දමන. ඒ හිත තුළ පතු වැඩි නොකරන මානසිකත්වය උදා වෙනවා සුද්ධ මානසිකත්වය. මෙන්න මේකට පතීමේ කියනවා සානගතින් වෙන්නේ සීලය ලැබෙනවා. ඒක ලැබෙනකම් පුද්ගලයා වතක ආරක්ෂා කරගෙන හැකගෙන ඉන්න හතර පහේ තියෙන සීල බෙරේ. ඔක හිතුම් ගන්න ඕනේ. මේ හොර මරණ ඉතින් ඉතින් ඔතේදී මේ ප්‍රාණඝාත කිරීම නරකා වාගේ කරවීමත් නරක කරන්න ඕනේ. අනපත් පනවා කේකලා කරනවා නම් ඒක නතර වෙන්න ඕනේ. කිරීම කෙරෙවින්න. කරන අයට අනුබල වෙනවා නම් ඒක නතර කරන්න ඕනේ. ඒක හොඳයි කියලා වර්ණනා කරන මාත්‍යයක් තියෙන ඒ වර්ණනා මාත්‍යක නතර කරන්න ඕනේ. ප්‍රාණඝාතයේ මුල් කරගෙන හතර ආකාරයෙන් පෞසිද්ධ වෙන කියලා ඉන්නවද? කිරීම කෙරවීම කරන අය අනුබලදීම කිරීම වර්ණා කිරීම. මෙන්න මේක හතර ආකාරයකින් ප්‍රාණඝාතයේ මුල් කරගත්ත පෞසිද්ධ වෙනවා. ඒ හතරෙම වෙංගලා හිතුවේ හතර වත. ප්‍රාණඝාතයේ මුල් කරගත්ත වත. යථාබුද්ධිය තුලින් අහාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. ඒ හිතින් බතනව කරන්නේත් නැහැ කරන්නේත් නැහැ කලබල වෙන්නේත් නැහැ කරනා කරන්නේ. ඒ හතම ධර්මතාවයෙම දුර වෙලා සුද්ධ වෙනවා. අනිතොර ප්‍රාණඝාතී වීමේ සීලය ලැබෙනවා. ඒක පූර්ණ අපේ අරිහත් වෙනවා. අරිහත් වෙන ගමම සම්පූර්ණ වෙන්නේ නැහැ. සෝවාන් ඵලයට පත වෙනකොට ප්‍රාණඝාතී මුල් කර කර කටයුතු කරන සතාපා ගත වීම හේතු වෙන යම් පාප යමයා දුසිරාවක ඇද ඒක දුරු වෙනවා. සකෘදාගාමි ඵලයට පත් වෙනකොට මිනි කාම ලෝකයේ ආදී උපදින හේතු වෙනා වූ දුකින් හේතු වෙන යම් ප්‍රවෘත්ති පාපයක් වුණා ඒක දුරු වෙනවා. අනාගාමි ඵලයට පත් වෙනකොට නම් කිසි ගැටීමක් ගන්න යා තිබුණා ඒ හරි දුර ආසන කයි පොඩි වංශයක් අතියට කිරුවේ. හරියටේවත් උනාම සාමුලින්ම කෙලවරයි මතුපතර හේතු නැති නිසා සාමුලින්ම ප්‍රාණඝාතයෙන් කරගත සියලු දූෂිත දහම් කෙලවරයි. මෙන්න මෙහෙම සුද්ධ වෙනවා. දැන් ආදත්තාදාය ගැන ඒ වගේ. කොරාර වංචා සියල්ලම වැටෙන්නේ අදාචාරන් අනුදත් නැතිදී ගැනීම. ඒක රෝග සම්මතයේ විතර පිහිටු දෙයක්. ලෝක සම්මතිය සමතයක් කරගෙන. මේක ඔබටයි මේක මරයි මේක අපිටයි මේ ආදි වශයෙන් ලෝක සම්මතයක් තියෙනවා. ඒ සම්මත කරගත්ත ලෝක සාගිත්‍රය තුල ඒ චාරිත්‍ර විදි කඩලා ඒ සම්මතයට විරුද්ධව කටයුතු කිරීම නිසා අන්සතු දෙය පැහැර ගැනීම කියන එකේ වදරට යනවා. මෙන්න මේ ආදී හොඳට මතක තියාගන්න සමහර අය භවනා කරන්න ගිහලා මම නෙමෙයි මගේ නෙමෙයි මේ ආදී වශයෙන් කියන්නේ නැහැ. සමහර ප්‍රඥාවක් නම් මම කියලා දෙයක් නැහැ නම් මගේ කියලා දෙයක් නැහැ නම් හොරබර වචා කියන අන්විදි ගැනීම කියන්නේ මොකද්ද කියලා. කොහොමද ඒක අහුන්නේ කියලා. අනුන් සතු දෙයක් ගැනීම අදාදා දානේ නා. මම කියලා දෙයක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා කෙනෙක් ළඟින් අහන. එහෙනම් මේ ලෝකේ හොරවරවන් තරහ වෙන කෙනෙක් නෑ නේ. අයෝගත කාලෝ මමත් නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙනම් මං අතර කමක් නැහැ. අවිනිය කරා යනවා. දැන් ඒක කොහොමද අහුවේ? ඒගොල්ලෝ බල කියනවා මමත් නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා. ඉතින් අපි ඒ වගේ මොනවා ගත්තත් අර ඔරු වෙන්නේ නැහැ. බොරුවෙන් නම් අන්සතු අධිකාරිය කියනවා. අනුන් දෙයක් කියේ. ඒ අනුන් දෙයක් නෙවෙයි මගෙත් නෙවෙයි කියනවා ඒක. අපි ගත්තාම ඒක මොකක්ද කියන්නේ? මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත යන ඒකාන්තයක් නැත යන ඒකාන්තයක්. අම ඇත මම නැත කියන මේ දෙකම අන්ත දෙකක් කියලා වෙන්නේ ඔකනේ ගියාම ප්‍රශ්න තියෙනවා. ඔය ඇත නැත කියන අන්ත දෙකම අතහැරලා හේතුඵල වශයෙන් බලන්න වෙන්නේ. ලෝක චාරිත්‍ර ලෝක සමතොල ඒ සම්මත නැතේ නෑ. ඒ සම්මතය තුළ ඉනකන් ලෝකේ පැවැත්මත් එක්ක සම්බන්ධව තියෙන දේ තමයි සම්මත. අන්නේ සම්මත තියෙන නිසා සම්මත තියෙනවා පිළිගන්න ඕනේ. ලෝක සම්මතයෙන් අහ කරව බුදු සම්මුකුත් නැහැ. බුදුහම ලෝක සම්මතයේ ඉක්මවල සම්මතේ විදහාය කරක් නෙමෙයි. සම්මතයේ සම්මතයේ හැදීම ගන්න මහරහතන් වහන්සේ මම කියලා කතා කළා මට කියලා කතා කළා. හැබැයි ලෝක සම්මතයේ ලෝක ව්‍යවහාරික නෙවෙයි නේ. හැබැයි යන්ත්‍රාගයත් වුණා නම් ඒක විදහාය. අන්තිම විදෝර විදහාලා ඉවරයි. මම කියන කේ තියෙන අන්තරා. මම කියන සංඥාවෙන් ලෝක සම්බන්ධයෙන් කතා කරන්නේ එහෙම කතා කරන්නේ දැන් අපි දැන් උගන්වන්නේ මම කියලා කෙනෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ කියලා මේකද කියලා සමහරවිට පිස්සු වගේ ඉන්නවා බුදුන් වහන්සේ හොයන්න එපා මේ විදිහට අමතක කරන්න එපා කියලා කරන්න කියලා මේකන් මම හේතු හමස්මින් කියන මේ වරෙන් දෙක වෙලාවෙන් ඔය පොඩ්ඩක් දලා කරගෙන එන්නේ බුදුන් වහන්සේ දේශනා කරගෙන මම නෑ මගේ නෑ මම කියන්නේ නෑ මගේ කියන්නේ කියලා මේ පේනන්නේ කියලා පේනන්න හදලා ත්‍රිපිටකයේ සූත්‍රයෙන් පුටි කැල්ලා කල්ලාගෙන අර්ථ විග්‍රහ ගන්න බෑ. ඒ අදහස සමයයි කියන ගණ දෙයක් එතන හරයක් නෑ කියන එක අදහස ගැනීමට බව මේ සුත්‍රේ විග්‍රහ කරනකොට ඉගෙන තියෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි කියන වදනේ ගන්න. මම කියලා අල්ලන්න දෙයක් නෑ කියන අදහසින් එක ගන්න කියලා දේශනා කරලා තියෙනවා. මමයි කියලා ගන්න සුසු නෑ කියන අදහසින් ඒක ගන්න කියලා පෙන්නනවා. ලෝකයේ බොහෝ කාලයක් ඇර නැරකේ මේ අත දෙකේ ආපු ලෝකත්වයක්. මම නෙමෙයි මගේ නෙමෙයි කියලා වළඳ ගියහම. නාස්තික දෘෂ්ටියේ හිත වැටෙනවා කියලා පෙන්නනවා. එනවා උච්චේ දෘෂ්ටිය වැටෙනවා. ඒසා ඒක දැනගන්න ඕනේ මමයි ගන්න සුදුසු නෑ කියලා තීරුම් කරලා පස්සේ. ධර්මානුකූලව ඒක අර්ථය තෝරගන්න මේ මම නෙවෙයි කියන එක නෙවෙයි කිව්වේ. මමයි කියලා ගන්න වෙන දෙයක් නෑ කියන එකයි කියන්නේ. ඒකයි මම නෙවෙයි කිව්වේ කියලා. ලෝක සමතේ වත්තු මම නෙවෙයි කියන අදහසක් නෙවෙයි දැනගත්ත කියලා දැනගත් තමයි භාවනාව දෙනවා. ඒ නැති කටේ භාවනාව වලද වෙයි උච්ච දෘෂ්ටි වෙන්නේ. ජනහාමුදුර වල්ල වල්ල වැඩි නැතිඳ උපදේශකන්න ආනන්දහාමුදුර හම්බ වෙන්න ගියාම ආනන්දහාමුදුර ජනහාමුදුරට කියනවා. ආරායන වර්ගයේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළ අනුකම්පා විලා තියෙන එක කාරණා පිළිබඳ. බොහෝ කාලයක් සසර මම ඇත මම නැත කියන මේ දෘෂ්ටිය ආප නිසා ලෝක සත්‍යයට මම නෙමෙයි කියලා ගන්නකොටම ඔය කියන උචේ දෘෂ්ටිය වැටපා හිත. ඉතින් ඔබට වෙලා තියෙන තොන්නෝයි. තේරෙයි කාරණේ විග්‍රහ කරලා දෙන්න. දැන් අදත් ඔයගේ අපි කර්මස්ථාන දෙන මම නෙමෙයි වගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කියලා බලන්න. ඒ සතර බොහෝ කාලයක් මම ඇත මම නැත කියන මේ දෘෂ්ටිය ආප නිසා අර නැර කියන දෘෂ්ටිය ඉතින් හිතා මිස ආගේ මාගේට සාබෝධිය හිත වෙන්නේ. මමයි කියලා ගන්න මේක හරියක් නෑ කියන දාලා ඉන්නේ නෑ මම නෙමෙයි කියන්නේ. ඒකයි තියෙන වෙනස. ඒ වගේ අපි දකින්න ඕනේ. ලෝක සමත කරලා බෑ. ලෝක සමතයක් තියෙනවා. ඒ ලෝක සමතේ පැවැත්මතර ඒ සමතේ විරුද්ධව කටයුතු කරන්න ගියාම මොකද වෙන්නේ? අදාතාරාණ මාකර්මයට වැටෙනවා. එයා ලෝකයේ අනුදැනීමක් ඇති. වැඩ පිළිවෙල සම්මතයක් තියෙනවා. මේ මම, මේ ඔබ, මේ මගේදී, මේ ඔබේදී, මේ ආදි වගේ. ඒ සමතේ කඩ කරලා ඉන්නේ අපි කෙනෙක්. ඒ සම්මතේ විරුද්ධව යමක් කළොත් අන්නේ පුදුලයා වෙනවා අදාතාදාන කියන පාප කර්මය. නුදුන් දේ ගැනීම පාප කර්මයට දෙන්නේ එහෙම. ඉන් නුදුන් දේ ගැනීම කෙනෙක් ලවා කියලා හෝ සංඥාව දිලා ගැනීම ගැනීමට අනුබල දීම ගැනීම වර්ණා කිරීම ඔය හත ආකාරයෙන් අදක්තාවන්නේ ඒවත් හොරකම මුල් කරගෙන පාප හතක් සිදු වෙනවා හොරකම් කිරීම හදා මොන වටිනාදයක්ද තියෙන අනිත්‍ය දුක අනත්ත ලෝකේ මට මේ ලෝකේ හොරෙන් ගන්න තියා දුන්නා ගන්න අපේ නායයක් නැහැ කියලා දිනුම් ගත මනසකට නුඹිලා ගැනීම වචේනාව කියනවා අන්න අදතාවාන චේතනා බුදු වෙලා යන සීලේ පරිහාල වෙන්නේ නැහැ අහාරයි කියන ලෝකයේ දුක ඒ අහාරත්වය වැටුනේ නැත්නම් යා කෙනෙකුට වටකින් ඉඳගෙන ආරක්ෂා කරගන්නවා මිස චේතනාව වශයෙන් විඳින්න බෑ. අදාත්මාදාන චේතනාවෙන් විඳෙන්න ඕනේ. අනිත්‍ය වූ දුක වූ අනාත වූ ලෝකේ යථාර්ථයේ සිරුම් ගන්නකොට. මේ අසාර ලෝකේ මමයි කියලා අල්ලන්න මොනවත් ගන්න වටින්නේ. එහෙම ගන්න වටිනා දෙයක් නැති ලෝකේ. අනුන්ගේ කියන දේ හොරින් ගන්න මට කොහොමවත් තොලකමක් තියනවද? සම්පතලා තියෙන දේවල් මම කියලා බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ මට. මගේ කියන දෘෂ්ටිය නැති මට. දුසින්ද විලෝකණුගේ දියා මොනවාරලා ගන්නද? අනේ රහත් අපගම අදත්තාවන් චේතනාන් කිවිච්ච සීලේ පිට. ප්‍රඥාව තුලින් සීලය වෙන්න හරි ඕන ඕක. මෙන්න මේක හේතු ගත්තාම අදත්තාදාන පාපේ මිදෙන්න පුළුවන්. හරි. දැන් අපි සාරක්ෂා දවල් දානමාන කටයුතු පසු කරමු.